දේශනාව අද දේශකයන්න් වහන්සේ නොච්චියාගම ලිඳවැව සිරිවිමල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද පූජ්‍යපාද ඉලන්දගස්ත්‍රවේ ශීල විසුද්ධි ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ධර්ම නමෝ තස්ස භගවතෝ අරහතෝ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 අනිච්ඡං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චං එවං පස්සම් වික්ඛවේ සුතවා අරිය ශාවකෝ රූපස්මින්ති නිබ්බින්දති වේදනාති නිබ්බින්දති සංඥායති නිබ්බින්දති සංකාරේසුපි නිබ්බින්දති විඥානස්නන්ති නිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති විමුක්තස්මින් විමුක්තමේති ඥානං හෝති කීනා ජාති වසුතං භක්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති තී ශ්‍රද්ධාවන්ත පින්තුනි අපි මේ මාතෘකාවයෙන් සබාගත්තේ සංයුත්ත නිකායේ තුන්වෙනි පොතේ ඛණ්ඩ සංයුත්තේ අනිත්‍ය වර්ගයේ සූත්‍ර දේශනාව. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ සවැත්තුවර ජේතවනාරාමේදී අනරාධිතවම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් නමතා දේශනා කළ සූත්‍රයක් මේ. ඉතින් දේශනාවට ප්‍රථම අපි සතුට වෙනවා අපේ ගුවන් විදුලිය ශ්‍රී ලංකා ස්වදේශීය සේවයේ ආගමික අංශයේ මෙබඳු මාතෘකා තෝරා දෙමින් ධර්ම ශ්‍රවණයට උනන්දු පින්නතුන් ත නිවන් මාර්ගයේ හිලිවෙන ආකාරය විශේෂයෙන් පින්නතුනි මතක් කරගන්න ඕනේ මේ ධර්ම දේශනාවෙන් අපින් ඉල්ලා තියෙන්නේ ත්‍රිලක්ෂණය Tamanta අයක් නොවන බවක් ත්‍රිලක්ෂණයට තමන් අයත් බවත් එහෙම නැත්නම් යටත් බවත් කියන කරුණ පහදා දෙන්න කියන කරුණ තමයි මතක් කර තියෙන්නේ. ඉතින් අපි අපේ පින්නතුන් සතුට වෙන්න ඕනේ. විශේෂයෙන් මිය පරලෝකීය මව මාතා තුමිය වෙනුවෙන් බණවර 10ක් ඉදිරිපත් කරන්නට අදිස්ථාන කරගෙන තියෙන බවත් අපිට දැනගන්න ලැබුණා. මේ පින්නතෝ ත්‍රිවිධ මැදිරිට පැමිණලා සිටින මේ හැමදෙනා හොඳ ජීවිතය තුළ ලබන්න තියෙන ඉහළම පින්කම තමයි සබ්බදානං ධම්මදානං දිනාති කියන ඒ ධම් උද්දේශයෙන් පෙන්වන්නේ සියලු ධම් පාදනවා ධර්ම දාණය කියන කාරණේ. ඉතින් මේ පින්නතුන් ධර්ම දේශනාවක් සඳහා බරකන දරලා දේශකයන් වහන්සේ වඩම්වාගෙන දැන් මේ දැහැත්පත්ිය පිළිනමල ආරාධනා කර සිටියා. වන්දනා ජනිතම් පුඤ්ඤම්. මේ පින්නතුන් දැනටම පින් රැස් කරගත්තා. ඉතින් ඒ පින් රැස් කරගත් පුණ්‍ය චේතනාව මුදුන්පත් කරගෙන සද්ධා සිතින් එකකම භාවයකින් යම් දහම් කරුණක් පිළි කරගන්න බලමු අපි. මේ සූත්‍ර දේශනා පාඨයෙන් මා ඉදිරිපත් කළ දේශනා පාඨය විවර කරමින් මේ අපෙන් බලාපොරොත්තු වෙන ආකාරයේ විදිහට මේ ත්‍රිලක්ෂණ දේශනාව ත්‍රිලක්ෂණය පිළිබඳවයි අද අපි දහම් කරුණු කීපයක් විවරණය කර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි සාදු කියලා බණ ටිකක් අහමු. රූපං වික්ඛවේ අනිච්චං. මේ දිගටම වේදනා අනිච්ච, සංඥා අනිච්ච, සංඛාරා අනිච්ච, විඥාන අනිච්චං. එවං පස්සම් වික්ඛවේ සුතවා ආර්ය ශාවක. වචනයක් මත වුණා. සුතවා ආර්ය ශාවකෝ. එතනම කිය වෙනවා එහෙනම් අසුතව කෙනෙකුත් ඉන්නවා. අසුතවතා පෘතුජනය. මනහන් නැති කෙනෙක්. සත්පුරුෂයා මුණ ගැහෙන්නේ බණ අහන්නේ නැහැ. ධර්මයේ හික්මීමක් නැහැ. ඒ තැනකට කියන්න පුළුවන් පුරුෂඥයන් කියලා. ඉතින් මේ පින්නසුන් දැනටම සබන සුතවත් අවිස්ථාවුන් බවට පත් වෙන්න තමයි මේ ධර්මය ශ්‍රවණය කරන්නේ. මේකෙන් කියන්නේ මහණෙනි රූපේ අනිත්‍යයි. පළවෙනි වචනේ රූපම් වික්කේ අනිත්‍යං. ඊළඟට වේදනාව, සංඥාව, සංකාර, විඥාන මේ විදිහට මේ පංච ධර්මයක් ගැන පෙන්නනවා. ස්කන්ධ පංචකය ගැන මේ කියන්නේ. එතකොට මේ විදසුන් නුවණින් දකින එක තමයි ඒවම් පස්සම් විත්‍රවේ. සුතවාරි ශාවකෝ. ආදි ශ්‍රාවකයාගේ දැක්ම තමයි ස්කන්ධ පංචකය දිහා බලන්නේ. අපපස්සනාවයි. විදර්ශනා නුවණක් ඇති කරගෙන ස්කන්ධ පංචකයේ මිදීම පිණිස. ඉතින් මිදීමට පහසු වචනේ තමයි අනිත්‍යයි. මේක පෙන්නනවා විකටම එතකොට ඒ අනිත්‍ය නිසාම රූපේදු කල ඉරේ. කවුද මේ සුත්තවත් ආරි ශ්‍රාවකයා? බණ අහන කෙනා. රූපේදු කල කිරේ, වේදනාවේදු කල කිරේ, සංඥාවේ කල කිරේ, විඥානේදු කල කිරේ. කල කිරීමේ නොඇලී. කල කිරනකොට යමකට ඇලෙන්නේ නැහැ. ආසක්ත වෙන්නේ, ඇලෙන්නේ, බැඳෙන්නේ එහිට උපාදාන සිතින් ආස්වාද හිතින් රමණීය සිතකින් විනායන සිතකින් අපි දේවල් කාරණා සිතට ගත්තාම ඒ සඳහා තමයි අපේ ඇලීම. කලකිරුණොත් යමක් කෙරේ. පුජ්‍යලෝ ගැන වෙන්න පුළුවන්, දීපල ගැන වෙන්න පුළුවන්, වස්තු ගැන වෙන්න පුළුවන්. ඒ කලකිරීම කියන තැන්නේ නිබ්බින්දං විරජ්‍යති. නිබ්බින්දං කියේ කලකිරීම. මෙතන කලකිරීම කාමයෙන් වෙන්නේ. ඒ කාමයන්ගෙන් වෙන්ව කලකිරෙනකොට අන්න අර සංඥාවේ සංකාරයේ විඥානයේ කලකිරෙනකොට නොඇලෙයි නොඇලී හේතුවෙන් මිදෙයි නොකලකිරෙන තාක්කල් ආස්වාදයෙන් පතන තාක්කල් අපේ සිත් බැඳිලා තියෙන්නේ මොනවටද මේ ස්කන්ධ පංච රූපේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ බැඳුණු සිතකින් උපාදාන සිතකින් එකට ගත්සිතකින් තමයි මේ අපේ වාසිය. ඉතින් ඔය කරුණු ටිකක් අරගෙන ඉතින් දිගටම පෙන්නනවා මිදෙන්නේ යයි ප්‍රත්‍ය වේක්ෂා ඥානෙ වේ. නිවීමත් සමග තමයි තව තව දුරට අනුපස්සනා කරනකොට ඥානය පහළ වෙන්නේ. ඥානය ඒක නිවන් මාර්ගය සෝවාන් ආදී ඥාන මාර්ගය කරා යන ගමන මේකෙන් පෙන්වන්නේ. එතකොට ඒ නිවන් මාර්ගයෙන් ඒ නුවණ හැදෙනකොට මෙන්න මේ ස්කන්ධ පංචකයෙන් සිත මිදෙනවා. ඒකට ස්කන්ධ පංචකයෙන් නොපතන කෙනා ජාතියෙන් මිදෙනවා. ජාතියක් පතන්නේ 31 තලයේ කොතනක හෝ අපේ පැතුමක් පවත්වන්නේ මේ ස්කන්ධ පංචකයේ තියෙන ක්‍රියාදරකම නිසා. ඒක රූපේට වේදනාවට සංඥාවට නැවත නැවත කියන්නේ මේ පින්නතුන් හතර අවධාරණය හිතේ ලබාගත යුතු වෙනවා. ඔය ස්කන්ධ පංචකය තමයි අපේ දුක්ඛ කන්දේ කියලා කියන්නේ. සංක්ෂිප්ත දේශනාවෙන් පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා දේශනා කරලා තියෙනවා. දැන් එතකොට ඒ සඳහා මාර්ගය තමයි මාර්ග භ්‍රමචාරියාව. රැක ඉවරයි, නිවන ඉවරයි. ඒ ඒ අනුව සිව්මඟ කරණී කරන ලද සිව්මඟ සෝවාන් ආදී මාර්ග ඥාන සිව්මඟ එතන එන්නේ ඒ කටයුතු වල නිමාවක් කියලා උදාන් ආනන්ද පුළුවන් කාටද රහත් උතුමාණන් වහන්සේට. කුමකද ආරම්භයේ මේ ස්කන්ධ පංචකයේ නිබ්බින්දම් විරජ්‍යති විරාගා විමුක්ති කියන ධම්ම පරියාය ඔස්සේ සිත වැඩුණු තැන. ඉතින් මෙන්න මේ කාරණා අරගෙන අපි අපිට මාතෘකා වශයෙන් අර අන්ත්‍ය කියන පදය මතු වුණා මෙතන මේ කොටසෙන්ම මෙතන තියෙනවා සූත්‍ර 10ක් මේ වර්ගයට. ඒ වාගේ දුක්ඛ සූත්‍රය, අනාත්ම සූත්‍රය ආදී නැවෙන්නේ හතරවෙනි සූත්‍රයේ යදනිච්ඡ සූත්‍රය. දැන් අනිත්‍ය වූ දෙකින් දුක එන්නේ කොහොමද කියන එක තර්කානුකූලව මනෝවිද්‍යාත්මක පසුබිමකින් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පෙන්වා දෙන්නේ. මේ යදනිච්ච සූත්‍රය. ඒකේ පෙන්වනවා මේ සූත්‍රයට අනුව රූපම් වික්කවේ අනිච්ඡම්. විකට ඒ ඉන්න කොටස යදනිච්ඡම් තන් දුක්ඛම්. යමක් අනිච්චයද ඒ දුකයි කියන වචනේ. යම් දුක්ඛම් තද නත්තා. යමක් දුක් නම් එය තමා වශයෙන් පවත්වා ගන්නේ ඇයි කියන ප්‍රශ්නයක් ඇතිනේ අහන්න පුළුවන් තමා සංකේතේ තමා වශයෙන් පවත්වන්න බැරි ස්කන්ධ පංචකයටයි මේ බැඳී පවතින්නේ අපි. ඒ ස්කන්ධ පංචකයට බැඳී පවතින තාක්කල් මේ ස්කන්ධ පංචකය Taman කොට පිළිගන්නකමක් මේ හිතට ඇති වෙනවා. ඒක ඒක ඇති වෙන්නේ ආත්ම දෘෂ්ටියෙන්. මම කියන පිළිගැනීමක් මත. අන්න ඒ අනුව තමයි මේ මේ අනේ තදනිච්ච යදනිච්ච සූත්‍රයෙන් පෙන්වන්නේ රූපං වික්‍රේ අනිච්ඡං ඉතිකට යනවා යදනිච්ඡං තං දුක්ඛං යම් දුක්ඛං තදනත්ත ඒන ඒ අවබෝධය එනකොට මේ ස්තන්ධ පංචකය නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාටි කියලා ඒ කියන්නේ රූපය මම ආයත් නොවේ කියන දර්ශනය අපිට ඇති වෙනවනේ විදර්ශනා කරන පුරුෂජන භාවයට එන්නේ ඒ තම මම. රූපේ මම වෙමි. රූපෙහි මම. ඒ විදිහට ආත්ම දෘෂ්ටි ඇති වෙන ආකාරය කෙටියෙන් විතර මර්ග සවාගත යුතු වෙනවා. දැන් මේ මේක යථා භූතං සම්මප්පඤ්ඤාය දක්වපන් ඒ විදිහට සම්ම ප්‍රඥාවෙන් යථා භූත කොට කියන්නේ ඇත්ත ඇති සතියේ දකින නුවණකින් මෙන්න මේ ස්කන්ධ පංචකයෙන් මිදීම පිළිබඳව තමයි මේ සූත්‍රයෙන් දේශනා කරනු ලබන්නේ. එතකොට සියලු දුකින් මිදීම තමයි ත්‍රිලක්ෂණය පිළිගන්නා කෙනාගේ අරමුණ සියලු දුකින් මිදීම. එතකොට සමාදම් වෙනවා කියලා කියන්නේ මම මෙතන කියන්නේ පිළිගැනීම. ත්‍රිලක්ෂණය පිළිගන්නේ නැහැ කොහොමද? ඇයි පිළි නොගන්නේ? සුතවත් භාවයක් ආර්ය භාවයකට පත් වෙන්න ධර්ම ශ්‍රවණය කරලා නැතිකම. ඒ වගේම ආත්ම දෘෂ්ටි තදින් දිනාකම නිසා මේ ස්කන්ධ පංචකයේ මේ සතරගේ ගමනේදී ඒ පෙර භවවල දැඩි උපාදානයෙන් ආපු කොමම නිසාමත් මේ ස්කන්ධ පංචකයේ නිදීම ගැන කතා කරන දේශනයක් කුචි වෙන්නේ අහන්නේ නෑ අද ලෝකයා වුණත් එහෙම තමයි తত্ত্বය. ඉතින් යමක් පිළිගන්නේ නැත්නම් ඒ සමාදම් වෙන්නේ නැත්නම් තමන් එකඟ වෙන්නේ නැත්නම් ඒක තමන්ගේම පරිහානිය බවට පත් වෙනවා. දැන් රටේ නීතිය පිළිගන්නේ නැත්නම් එයා දුක්සහිත වූ බන්ධනාගාර ගත වීම වලට පවා පත් වෙනවා. සංසාරික ගමනේ මේ මිදීමට සම්මා සම්බුදුරන් වහන්සේ නමක් ලෝකහලලා පෙන්වා දෙන දාර්ශනාත්මක පසුබිම නැත්නම් දාර්ශනික මට්ටම තමයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ස්වභාවය. මේ ස්වභාවය ලෝකේ පවතින සත්‍යයක්. අනිත්‍ය බව අනිත්‍ය නිසාම දැන් අපි පෙන්වනවා යදිනිච්ඡන් සං දුක්ඛං අනිත්‍ය වෙන නිසා මේ හරහා අපිට දුක එන බව ඒ දුක් වෙන දෙයක් තමා වසඟේ පවත්වා ගන්නට විනාශ වෙන දෙයක් තමා වසඟේ පවත්වන්නට දරන අසාර්ථක වෑයම තමයි ආත්ම දෘෂ්ටි කියලා කියන්නේ නැත්නම් ආත්මීය සංකල්පය කියලා කියන්නේ මේක අනිත් පැත්ත තමයි නිත්‍ය ස්වභාවයෙන් අපි අරගෙන තියෙන දේ ඒක තමයි අපේ විපල්ලාස බව. විපරීත බව. අපේ විකෘති බව, විකෘති මානසිකත්වය. ප්‍රකෘති සත්‍යය ප්‍රකෘති මානසිකයෙන් තමයි අනිච්ච දුක්ඛ අනාත්ම. විකෘති මානසික තමයි නිත්‍යයි, සැපයි, ආත්මයි. වෙන මේ දැන තමයි අපිට ඉස්සරහ ගන්න තියෙන්නේ. අපි දැන් සරලව මේ කොටස අපි කියව බලමු මූලික පසුබිම කොහොමද කියලා. දැන් ආත්ම කියන පදයක් එක්ක සාස්වත කියන එක. සාස්වත ගැක්මක් ඒක මිත්‍යා දිට්ඨිය. අපි පින් කරමින් මේ ආත්මය දිගට පවත්වන්න ඕනේ කියන බෞද්ධයින් අතරේ පවා ওই සංකල්පය තියෙනවා. එතකොට තවත් කොටසක් මේ වෙනකොට වෛදික යුගයේ වෙනකොට බෞද්ධ යුගයට එහා වෛදික යුගයේ ප්‍රාග් බෞද්ධ යුගයේ ප්‍රවිස්ති උපනිෂද් දර්ශන වලින් උත් එහෙම පෙන්නනවා මේ අනාත්ම කියලා කියන්නේ මේ භවෙන් ඉවරයි. අය ඉදිරියට යෑමක් නැහැ. මේ ජීවිතය තුල පංචකාමයන් පංචකම් සැප විඳින්න කොහොම වුණත් ජීවිතය ගත කරන්නා කියන දෘෂ්ටියකට එනවා. ඒකට කියනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. එතකොට සාස්වත සහ උච්ඡේද කියන දෘෂ්ටි දෙක පිළිබඳ වචන මාත්‍රයෙන් මේ පින්නතුන් දැනටත් දන්න. තොරතුරු තියෙනවා. එතකොට මෙවන් තත්ත්වයක් ඇති වෙන්නේ මූලිකවම දේවවාදී ආගම් වලින් කියවෙන ආත්ම සංකල්පය නිසා. ආත්ම සංකල්පය කියන්නේ ලෝකේ නැවූ දෙවියෙක් ඉන්නවා. ඒ දෙවියන්ගෙන් ලැබුණු දායාදයක් නැත්නම් ශක්තියක් තමයි මේ තමා සත්තු ආත්මනම් වූ ස්වභාවය. ආත්මනම් වූ කොටස. රූප වේදනා සංඥා සංකාර විඥාන පැවැත්මක් ස්කන්ධ පංචකයේ පැවැත්මක් වූ සත්වතන ඒක චන්ද්‍රාගයේ ඡන්දය රාගය සංහාව පැවැත්වීම නිසා ස්කන්ධ පංචකයේට හිමිකාරී වෙලා ඉන්නේ. අද එතකන දිවනාසයේ පිහිටු ශරීර පින්ඩයක් තු මෙහෙම වාසයක් යනවා සත්‍යයක්. මේ සත්‍ය ස්වභාවයේද මේ පැවතිච්චි මූලික ආරම්භ වල මේ දෙවියන්ගෙන් ලැබුණු එකක් වලට අදාහගෙන මේ ස්කන්ධ පංචකය තුළ තමා තුළ වාසය කරන තවත් ශක්තිය දිව්‍යයන්ගෙන් ලැබුණු කොටසක කොටසක් ආත්ම වශයෙන් පවතිනවා කියන දැක්ම ගැන තමයි එයින් තමයි ආත්ම දෘෂ්ටිය ඇති වෙන්නේ. ඒක හරි භයානකයි. සසර ගැලවුමක් නැතුව මොකද සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටිය ඒ මිත්‍යා දෘෂ්ටි පරම වජ්ජානි මිත්‍යා දෘෂ්ටි ආ ඒ වෙනකොට Taman තුල සාස්ත්‍රත වූ පුරාණ වූ ආත්මය ශරීරේ විනාශ වුණා මිය ගියා ආත්මය විනාශ වෙන්නේ නැහැ ඒක මිය යන්නේ නැහැ කියන මෙන්න මේ වෛදික මතය එවාගෙම Hindu ආගමෙත් ඒ වගේ ඔය ඊශ්වර විෂ්ණු ආත්මය පූජනීය කොට ගත්තා. ඒ ඒත් ආත්ම. තවදුරටත් බලන්න මතක් කරන්ද දැන් සුද්ධාස්ත්‍යයන් හා එක්වීම කියන දේවවාදී ආගම්වල තමන්ගේ ආත්මය ඒ ආත්ම ලැබුණේ සුද්ධාත්මයන්ගෙන් මේ ආත්මේ පිරිසුදු පවිත්‍රව රැක ගැනීමෙන් සුද්ධාත්මයන් හා එක් වෙන්න පුළුවන් කියන දර්ශනය. මේවා අපි ඒක ආගමක් ගැන විචන කතා නෙමෙයිනේ. සැබෑ වූ தත්ත්වය දේවවාදී ආගම්වල. ඒකට තමන්ට විශ්තා ගන්න බැරි ගැටලුව තමන්ට වඩා ඉහළින් කෙනෙකුට පවරලා ඒ මතින් තමන්ගේ මේ ලෞකික ජීවිතේ ගත කිරීම මේකේ මූලික හරය. ඒ නමුත් අර පරමා පරමාර්ථයට නැත්තම් විශ්වාත්මයට යෙදෙන්න නැත්තම් තමන්ගේ ආත්මය යහා ඈඳමින් මෙලෝ ජීවිතය යහපත් ගත කළොත් සුද්ධ ආත්මයක් තමන්ගේ ආත්මයද සුද්ධ විදිහට ගත කළොත් දෙවියන් පසුරු කළොත් දෙවිය සහවාසයට යන්න පුළුවන් කියන විශ්වාසය. ඒ අනුව සදාචාරාත්මක ජීවිතයකට එදා ඒ ජනතාව ආවා. නමුත් සංසාරික දුකෙන් ඈතර වීමට මේ දැක්ම මහත් බාධාවක් වෙනවා. ඒ තමන්ගේ ස්වාධීනත්වය, ස්වාධීන චින්තනය තවත් කෙනෙක් මතින් සබලා තමා නිදහස් වෙනවා කියන තැනක් එනවනේ මෙතන අදහසක් එනවනේ. ඒ අනුව තමා තුල ඇති වෙන තමන්ගේ ශක්තියකින් මේ විදර්ශනා නුවණකින් මේ ස්කන්ධ පංචකයේ රාශි වීම නුවණකින් දැකලා ඒ මිදීමට පැක්මක් තමා තුළ ඇති කරගන්න අපේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ තමන් විහිම්මයි තමන්ගේ අත්ත දීපා විහෙත් තමන් විහිම්ම ජීවින කදා කටයුතු බව කියලා කිය දිවෙන කියන නිවන එතකොට ඒ වගේ වචනත් අරගෙන පෙරිස් ඩේවිස් මැතිණිය වෙනි ඒ උගත්තුත් බුදුරජාණන් වහන්සේ ආත්ම සංකල්පය ඇතිව දේශනා කළා කියන අදහස් ඒගොල්ලෝ දක්වනවා. නමුත් දැන් උපනිෂත් තමයි වෙනකොට පරමාර්ථය පුජ්‍යලාත්මය. එතන වචන දෙක කරගන්න පරමාත්මය ඉහළම තැන මේ සත්වයාට මිනිස්යාට එයාලට තියෙනවා සුළු ආත්මයක්. ඒකට කියනවා පුජ්‍යලාත්මය කියලා. ඒ පුජ්‍යලාත්මය අර පරමාත්මය සමග සම්බන්ධ කිරීම තමයි උපනිෂද් දර්ශනයේ කියවෙන්නේ. ඒක තවත් ඒගොල්ලෝ විස්තර කරනවා මෙහෙම ඒ විශ්වය පුරා පැතිර පවතින එක් සිරුරක් කර තවත් සිරුරක් අල්ලා ගන්න ඒ වගේම මෙලෝ විශේෂ රස හඳුනමින් වාසය කරලා එහෙම නිරන්තර ප්‍රවත්මක් ඇති වෙන එක ඒක තමයි මේ ආත්ම රසයේ විඳින්මින් පවතින පුජ්‍යල භාවයට ආත්මයක් කියලා කියන්න ගත්තා. මේ මේ ජීවත් වෙන පුජ්‍යලයා තුළම ආත්මයක් තියෙනවා. ඒ ආත්මය සැකගෙන ජීවත් වෙනවා. ඒ නිසා නරක වැඩ කරන්නේ නැහැ කියන තැනකට ශික්ෂණයක් ලැබුවා. හොඳයි. ඒක තමයි ආත්මවාදීන්ගේ මූලික හරය සිටීමය අපි මතක් කළේ. ඉතින් බ්‍රහ්මයා හා සමග බ්‍රහ්ම සහවාසය යන ඒ විදිහේ ආගම් වල කියලා කියන්නේ වෛදික ආගම් වල හරය වුණා මහා බ්‍රහ්මයා සමග බ්‍රහ්ම සහවාසයට පත් වෙන. ඒ නිසා බ්‍රහ්මයා සතුටු කරන යාග හෝම වලත් ඒ විදිහට යෙදෙනවා. දැන් ඔය අපි වැඩියෙන් අද දවසේ මේ දැන් අනිච්ච කිව්වහම ඕනම කෙනෙකුට තේරෙන වචනයක් තමයි සතර මහා භූතික වූ මේ රූප පින්ඩයේ ව්‍යාස් වීම උත්පාදකති බංග කියන මේ මූලික හතරම අනුව හිතලා බලන්න මේ පවතින හැම දෙයක්ම ඉරහල තාරකා සහිත මේ පෘථිවි බාහිර ලෝකයේ අරදොර ගන්නවා ওই විදිහේ වාස්තවික ලෝකයක්. ඒක අනිත්‍ය වෙනවා. ඒ අනිත්‍ය වෙන නිසා තමයි ලෝකේ පැවැත්ම තියෙන්නේ. ඒ ඒක පැත්තක්. ඒ පැවැත්ම මත අපේ ජීවිත අපි සකස් කරගන්නකොට අපිට ලෞකික ජීවිතය පිළිබඳවත් යම් පහසුවක් වෙනවා අපිට එන සරල වෙන සමුතිපතයෙන් එන දුක අඩු කරගන්න පුළුවන් වෙනවා ලෝක ධාතුවේම අනිත්‍ය ස්වභාවයක් වෙනස් වෙන ස්වභාවයක් විපරීත වෙන ස්වභාවයක් තියෙනව නේදයි කියන දැනුම ඇත්තන්ට. එතකොට අපේ මේ වචනේ අනිත්‍යයි කියන එක මහින්දා ගමණයෙන් අපිට ලැබුණු මේ ජීවිත දර්ශනයේ ඉහළ අධ්‍යාපනයක් නැතුව අපේ ගැමි ජනතාව තුළ අපේ ගමේ කිරියම්මලා කියමු ඒ ඇත්තෝ මේ දර්ශනේ තිබුණා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දැක්වත් ඒ සරල ජීවිතවල තුළ තිබුණා දැන් මොකක් හරි ඡඩයකට බිඳනකොට අනේ අනිත්‍ය කියලා එහෙම කතා කරනවා. එතකොට මේ ලෝකේ අද පවතින தත්ත්වයේ ගැටුම් මතභේද නිකුත් විප්ලවකාරී தත්ත්වයන් මෙන්න මේවා සමහරට දේශපාලන දර්ශනයට මේ ත්‍රිලක්ෂණාණු දැක්ම පිළිතුනේ උපකාර කරගත හැකි. ඒ ආත්මාර්ථකාම ආත්ම දෘෂ්ටියෙන්ම බලන තැන තමයි ඒ බලන නිසා තමයි ලෝකයාද ඒ විපරීත දර්ශනයක්. නැත්නම් විපරීත දැක්මකට ත්‍රිලක්ෂණ අවබෝධය නැති නැති එකම විකෘතිය කියන එක මම පෙන්නුවා මුලින්. එමනම් විකෘති මානසිකත්වයන්ට ලෝකයක්පත් වෙන්නේ සමාජයපත් වෙන්නේ මේ තරම් අගාධයකට. පුදුම විදිහේ විසමාචාර සත්‍යයන්ටපත් වෙන්නේ සාලෝද ත්‍රිලක්ෂණ අවබෝධයක් නැතිම ලෝකයක්. මම මතක් කළේ අර මහින්දාගමනේ පනරේ ලැබූ අපේ සංස්කෘතිය ගැන සංස්කෘතියේ ඒ අපේ පැරණෝ මෙන්න මේ ත්‍රිලක්ෂණ අවබෝධය තිබුණා. කම්පා වුණේ නැහැ කැඩෙන බිඳෙන දේවල් ගැන දැන් දරුවෙක් අතින් බැටි වඳුරක් කඩනවා වුණා. ඒවට ඉතර කියන කැඩෙනවා කියන එක අනිත්‍යයි කියන අනේ අනිත්‍යයි කියන වචනේ ඉදී කියනවා. තව දැන් මේ ජීවිතේ ගත කරනකොට අපේ පැරණි අය පැරණි මව්වරු ඉතින් විවාහ ජීවිතයක් එහෙම ගත කරන එහෙම වෙනකම් විතර දැන් ඔය ආත්මය කියන ගැන එයත්ටත් දර්ශනයක් තිබ්බදක්මක් තිබ්බා. කොහොමද දැන් මේ දෙන්න දෙමාළුගේ මොකක් හරි ටික දිනකට හරි කියන විරසකයක් නිකන් අමනාපයක් වෙනකොට අනේ මට නම් මගේ ආත්මකාරයකත් ඔය අය ඕනේ නැහැ. ඔහොම කියනවා. හිතලා බලන්න මේ සුලින් කියන්නේ. තමා එක ආත්මේ එකක් හැටියට මේ අදහස් තුල තියෙනවා. මට නම් මගේ ආත්මකාරයකත් එපා කියන කියලා කියනවා. ඒ වගේම ඔය අනුන්ට තමන්ගේ ආත්මකාරය කියලා සාගන්න ඕනේ. අනුන්ෙන් දම කොටද මම විපතක් කරගන්නේ කියන එක. එහෙම හැඟීම් තිබුණා. වැඩි උගස්කමක් නැතත් ජීවිතේ ගෙන යනකොට ඒ ඒතෙන්ට අපේ කාන්දු උනේ මහින්දා ගමනේ මේ ත්‍රිලක්ෂණ අපිට ලැබුණට ආහාර ප්‍රවේණීගතව ඈත ඉතිහාසයේ සිට ආත්ම සංකල්පය අපේ ජනතාව තුළ තිබුණා. නමුත් බුදුදහමෙන් මේ සිල්ස්තර අවබෝධයෙන් දෙන්න එයින් සකස් වෙච්ච මානසිකත්වයේ උඩ නොයෙකුත් කලබය ගෑණි වලට නැත්තම් ඇතිවෙච්ච පාඩුව අවමානයන් නොයෙකුත් කල කලි කලහා ජීවිතයේ තුල වෙනකොට ආන් ඒවට මේ කාට ඉස්ස කරන්න බැලුවා. මේ ඉතින් අනිත්‍ය දේවල් ඉතින් ඔහොම තමයි. ඔකට එච්චර හිතන්න එපා. ওই විදිහේ සම්මුති ජීවිතයටත් මේක ඇදාගත්තා කියන එකයි මට කියා දෙන්න ඕනේ. මම බලාපොරොත්තු වෙන්නේ විදිහට ඒ එතෙන්ට. එහෙමනම් තව ටිකක් අපි මේ බුදුරජාණන් වහන්සේගේ සමයේ ওই වච්චගොත්ත වලින් වරක අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මේ කොහොමද ආත්මයක් ඇද්ද කියලා අහනවා. ආත්මයක් කියලා එකක් තියෙනවද කියලා අහන බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. එහෙනම් ආත්මයක් නැද්ද කියලා අහනවා. දැන් මේ ත්‍රිලක්ෂණ මේ වචන තුනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකේ මම වැඩියෙන් උත්සාහ කරන්නේ අද දේශනයේදී මේ ආත්ම කියන තැනට ඔබේ අවධානය යොමු කරන්න. අනිත්‍යයි කියන නිසාම අනිත්‍ය වෙන නිසාම දුක් කියන වචනයක් වෙනවා පංච උපාදානස්කන්ධ දුක බව මේ 33 කුණුපයක් බව මේක කැඩෙන බිඳෙන එකක් බව කියන සරල අවබෝධයක් අද මේ පින්නසුන්ට තියෙනවා. මේ ආත්ම කියන තැන තමයි මේ කොටු වීම තමයි සක්කාය දිට්ඨිය දුරු නොවෙන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකය තුල එහිට ලැබුම්ගත් එහි වසන එහි ආත්ම නම් වූ ස්වභාවයක් ඇත කියන සංකල්පයක් ඒක ඒක විපල්ලාසයක් විපරීත මානසික දෘෂ්ටියක් ඒ ඒ දිට්ඨිය ඇති තාක්කල් සක්කාය දිට්ඨි සංයෝජනයෙන් හිත කැඩෙන්නේ නැහැ හිත වෙනස් වෙන්නේ නැහැ ඒ නිසායි ආත්ම ම කියන වචනේ අපි මේ විදිහට ටිකක් මේ දේශනාව තුළ ඉඳ ලැබෙන හැටියට ගන්න. දැන් වත්නකොත් අහන ප්‍රශ්නයක අපේ බුදුරජාණන් වහන්සේ අව්‍යාකත ප්‍රශ්නයක් හැටියට. කියන්නේ උත්තර නොදී පසකින් ලැබූ ප්‍රශ්නයක් හැටියට ධ්‍යාන වෙනවා. ඉතින් ඊට පස්සේ පසු වේලාවක මේ වචන පොත් ඇවිදින් මේ කාරණය යාම තේරුම් ගන්නවා. උත්තර නොදුන්නේ ඇයි කියන කාරණය. දැන් පසුව රහත් වෙනවා. ආත්ම දෘෂ්ටිය ආත්මයක් ඇද්ද? තියනවද? භවයෙන් භවයට ගමන් කරන ආත්ම කාර්යය කියලා කියනවා. එහෙම එකක් තියනවද කියලා තමයි ඇහුවේ. බුදුරජාණන් සූත්‍ර දුන්නේ. මේක ඇති වෙන්නේ මේ අනාත්ම සංකල්පය ආත්ම කියන පැත්තට විරුද්ධ පැත්ත. ඒතර අනාත්ම ආත්මයක් නොවන බව එහෙනම් වන්නේ කුමක්ද? එහෙම වන්න එහෙම වෙන ලැබුණක් වාසය කරන තවකෙක් මේ තුල නැහැ. ශක්ති විශේෂ පහක් රූපණං වූ ශක්තිය සබමහා භූතිකෝ වේදනා සංඥා සංකාර විඥානං වූ නාම ධර්ම ටිකෙත් සම්මුතිය තමයි නාම රූප සම්බන්ධය තමයි මේ සත්ත්ව පුජ්‍යලව සත්ත්ව දෙන්නේ ඒක පුජ්‍යල භාවයකින් දෘෂ්ටිමානයකින් ගන්න තැන පුජ්‍යලයක් පුජ්‍යල භාවයක් දැන් අපි තව ටිකක් පහසු වෙන්න බලමු. දැන් මේ සත්‍ය වෙන්නේ ප්‍රතිසංස්කරණ වලින් සංස්කරණය වෙන සංකාර ධර්ම ටිකක් පවත්වන්න ඕනෑ කරන මේ කර්මජ, ඉද්දුජ, චිත්ත, ආහාර කියන මේ සතර ධර්මයකින් තමයි සංකත වූ මේ පුණ්‍ය මේ ප්‍රතිබිම්බය මේ ප්‍රතිබිම්බයේ කියන මේ පාච්චස්කන්ධය මේක කවුරක්වත් කරපු එකක් නෙමෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගාණේ විචිති කියන ධම්ම පරිහාය. එතකොට අපි අපේ ජීවිතේ ගත්තොත් දැන් බලන්න දැන් ආහාරය ගැන මේ ස්කන්ධ පංචකය සංකාරෙවි සකස් වී ප්‍රතිසංස්කරණය වී යන කර්ම හතර තමයි කර්මයේ හේතු පෙර పూర్ව භවවල අපි දෙන කර්ම ශක්තියට මේක පාලනය වෙනවා සමහර ලෙඩ දුක් හැදෙනවා කියනවා අත්‍යනුපුර වෙනවා කියනවා ධනවත්තු ලැබිලා භවභෝග සම්පත් ලැබිලා ජීවත් වෙන ඒ පහසු ජීවන මාර්ගයකටපත් වෙන ඒ සත් පහසුවක් ලබන්න අපිට ජීවිතේ ලැබෙන්නේ පෙර අපි කරපු කුසල අකුසල කර්ම ශක්තිය අනුව. ඒ වගේ තමයි මාගේ පින්නතුනි මේ අපි ගත කරන ජීවිතේ ලෝභ විවාහයක් වෙන දරුවල්ව හදන්නේ ඒකට එකට එකට ආපු රාංචුව. බුද්ධ බෝසත්ත්ව රාංචුව එකට පින්දහම් කරන ආපු අපි තමයි මේ පිරිසමත් අද වුණත් මේ විදිහට මේ මැදිරියේ අපි එකතු වෙන්නේ. ඒකට ඒක තමයි අර කර්ම කියන ශක්තිය කුසල අකුසල කර්ම ශක්තිය. විද්‍යුද කියලා කිව්වේ දේශගුණික ඒ වගේ පරිවර්භ්‍යන්තර උනත් ඇති වෙන විපර්යාස තත්ත්වයන් සීත උෂ්ණ වලින් ඒ ආකාරයේ චිත්ත කිව්වේ මෙන්න ප්‍රබල තැනක් ආය චිත්ත චෛත්‍යකයන්ගේ මනෝකුබ්බංග මා ධම්මා කියන මානසික සංගතනාව නැත්නම් මානසිකව ඔබ සූදානම් වෙන පිළිවෙල වෙන ආකාරය මේ ජීවිතේට. එය ජීවත් වෙන ආකාරය තුල ඒ මානසිකව තමන් පුරුදු පුහුණු කරන භාවිතා කරන කුසල අකුසල කර්ම ශක්තිය ක්‍රියාව අනුව තමයි මේ සංස්කාරික ජීවිතයේ සුවපත් භාවයටපත් වෙන්නේ. එතකොට ආහාරය ගැන ගන්න ආහාරය කබලින්කාර ආහාරයේ කරත්ම ඉතින් ඒ ආහාරයේ අනිත්‍යභාවය ගත්තත් අද උදේ උයා පියා ගන්න ආහාරය හවස් වෙනකොට ගන්න බෑ සීතල වුණා පිළිනුවා කියනවා. එතකොට මේ වෙනස් වීම. එතකොට වෙනස් වෙන ආහාරයක් තමයි මේ කයට දෙන්නේ අපි. ඒකට වෙනස් වෙන ආහාරයකින් ස්ථිර වූ නිත්‍ය වූ දෙයක් සකස් වෙන්න බෑ. ආහාරයෙන් මේ කය පවතින්නේ ඒ ආහාරය පවත්වන්න දෙන ආහාරය අනිත්‍ය භාවයන් සරල හොඳට පැහැදිලි. එතකොට ඒයින් සකස් වෙන සියලු මේ කේස් 10 ඉඳලා සියල්ල අනිත්‍ය ස්වභාවයටම බුදුරුයි පොතලා. ඒක එක පැත්තක්. තව කර්ම ශක්තිය අනුව අපේ ජීවිතයේ අවසානය දක්වා මේ යන ශක්තිය එකාකාරව පවතින්නේ නාම ධර්ම ටික උනවා. අපේ සිත සිතවිලි පවා අනිත්‍ය ස්වභාවය මේ උදේ ඉඳන එක දවල් වෙනකොට සමානව නෑ දැන් ඒ ගමන යන්න බෑ. දැන් වහින්න වාගෙනවා. එහෙනම් අපි අර ස්ථිරතාවයේ වෙනස් වෙන ස්වභාවයක් සනයක් පාසා මේ සිවිලි වල සිදුවීමක් වෙනවා. ඒකට එතන නාම ධර්මයක් අනිත්‍ය වෙන ස්වභාවයක් රූප ධර්මයක් අනිත්‍ය ස්වභාවයක්. එහිඳා මේ දුක් ස්වභාවය ඔය 890ක් රෝග පීඩා කියලා දැන් ටික වෙලාවක් වාඩිලා ඉන්නකොට නැගිටින්න ඕනේ. නැගිටලා ඉන්නකොට ටික වෙලාවක් අයිඳ ගන්න ඕනේ. එහෙම මේ පරිහානයේදීද පෙරණ බව පීඩාත්මයක් තියෙනවා මෙතන රූපේ. ඒතකොට ඒ දුක් බව එන එක. දැන් අපි Tamanta Tamanගේ කයක් නම් Tamanගේ සිරුරක් නම් Tamanගේ ඇහක් නම් Tamanගේ කනක් නම් ආත්ම කියලා මේක පිළි අරගෙන මම මගේ කියලා පවත්වන්න පුළුවන් නම් හුඟක් දුක් අපි පවරා ගන්න නැතුව අපිට අයත් කරගන්න පුළුවන්. නමුත් එහෙම පුළුවන්කමක් නැහැ. ඒක පැහැදිලි කරුණක් සරලව ඒක තේරෙන කරා. එහෙමනම් දැන් මේ මේ පිළිගැනීමකින් මේ ලැබිච්ච රූපമിതിය සහ මේ නාම කොටස මේ ක්‍රියාව අපිට සිද්ධ වෙන්නේ අපේ මේ චිත්තජ වායෝ ධාතුව කියලා කියනවා අප ගන්නා ආහාරයෙන් රස වෙන ලේ ධාතුවේ සහ ආශ්වාස ප්‍රාශ්වාසයෙන් එන කුණුසුමෙන් නාම ධාතු නැත්තම් සිටිවිලි ශක්තියක් වෙනුනේ හිතනවා කියන එක ඒ සංස්කාරයක් ඒ සංස්කාර ශක්තිය කොට නැගින්නේ මේ ආහාරයෙන් කියලා කෙටියෙන් මතක තබා ගන්නට. එතකොට ඒ ශක්තියේ ක්‍රියාවක් මිස තමා අත උස්සනවා කිව්වහම අත උස්සන්න සිතක් පහළ වෙන්න ඕනේ. ඒ සිතට අනුව තමයි අර ආහාරයෙන් නිපන් ශක්තිය චිත්තද වායෝ ධාතුව කිව්වේ. ඒ ක්‍රියාව කරන්න ඕන ශක්තිය නිපෙන්නේ මෙහි මෙහිමයි. ආ ඒක දේව ශක්තියක් දේව බලයක් පිටින් එන එකක් නෙමෙයි. එතකොට එහෙම දෘෂ්ටියකටපත් වෙන්නේ එහෙමනම් මේ ආත්ම කාර්යය තමා තුළ ඉන්නවා ඒ ආත්මයෙන් මම මෙහෙ වෙනවා පින්පව් රැස් වෙන්නේ ඒ විදිහටයි මමම තවත් කෙනෙකුගේ අත්අඩංගුවේ නැත්තම් යටතේ එයා කටයුතු කරන්න ඕනේ කියන තැන ඉන්න එක සීනමාන දුස්සමාහිත විකෘති මානසික තත්ත්වයකින් ඇති වෙන්නේ. ඒවට ඒකට කියලා කියන්නේ විපල්ලාස කියලා විපරීත බව කියන එක. මේ විපරීත බව නිසා අපිට ලැබිච්ච මේ ජීවිතය තුළ ආත්මයක් ඇතිකොට පවරාගෙන අපි අපේ නිදහස් වීම විමුක්තිය අර නිබ්බින්දම් විරජ්‍යති විරාගා විමුක්තිය කියනකට නිදීමට නුවණක් හදාගන්න අපි එතකොට පසුබට වෙනවා දුර්වල වෙනවා නිසා තව වටිනා සූත්‍ර දේශනාවක හිතින් මතක් කරන්න අපි මෙතන මේ දුතායනුපස්සනා සූත්‍රයේ පෙන්නනවා මේ නාම රූපේ තියෙන ව්‍යාජත්වය. දැන් නාම රූපේ කියුවම පැහැදිලි නේ පෙන්නන. රූපය පැත්තක් අර වේදනා සංඥා සංකාර කියපු නාම ශක්තිය අපි වේදනා කියන්නේ විඳින. අපට උපේක්ෂා විදියට සංඥා කියන්නේ හඳුනා ගන්න එක. දැන් මේ පෑන කියන්නේ හඳුනා ගන්නවා. මේ වීදුරුවෙන් වෙක් කරලා පෑන. ඒක සංඥා. ශක්තියක් ඒක. ඒකට එහෙම විඳින්න ඕන නිසා හඳුනා ගන්නවා. හඳුනා ගන්න අඳුරාගෙන සිත සිත විවිධ ආකාර චින්තනය වෙනවා. ඒක තමයි සංස්කාර කියලා කියන්නේ. ඒ විඥාන කියලා කියන්නේ මේ වේදනා සංඥා සංකාර කියන සිතිවිලි තුනම ඒකාබද්ධව අතර හඳුනාගෙන දැනගැනීමකටපත් වෙලා මේ නම් රූපයේ මේ නම් ශබ්දයේ මේ නම් ගන්ධයේ මේ නම් රසයේ මේ ස්පර්ශයේ කියන හඳුනා ගැනීම තත්වයකින් එයින් ලැබෙන ආස්වාදයෙන් ආස්වාදයට කුටු වෙච්ච මනසකින් මෙන්න මේ අරකන දිවනාසයේ පරිහරණය කරමින් මේ ජීවිතය ගත කරන එක තමයි සත්‍ය ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ස්වභාවය පෙන්නනවා මේ ටික ගැඹුරු අවස්ථාවක් දෙවියන්ට දේශනා කරන තැනදී උන්ගේ ප්‍රශ්නයකට අනත්තනී අත්තමානින් පස්ස ලෝකං සදේවකම් නිවිච්ඡන් නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආත්ම වූ දෙහි මේ අනාත්ම වූ දෙයක්. නමුත් ආත්ම හැටියට අරගෙන ආත්මයක් දකින දිව්‍යයන් සහිත ලෝකයක්ද බලන්න කියනවා. නාම රූපේ දැසගෙන නාම රූපේට පිවිසගෙන රිංගාගෙන ඇතුළ මේක සත්‍යයි. මේ රූපයේ ඇත්තක් ස්ථිර එකක් මේ නාමය ස්ථිර එකක් ඇත්තක් කියන ඔය සත්‍යයට පත් වෙලා මේ දිව්‍යයන් සහිත ලෝකයා මඤ්ඤණා කරන නැත්නම් මේ විපිලිසර තත්ත්වයටපත් වෙන විපල්ලාසයන්ට ගොදුරු වෙන ලෝකයා දිහා බලන්න කියලා බුදුරජාණන් වහන්සේට එනිදි දික් කරලා පෙන්නනවා වගේ මෙන්න මේ කාර්යයෙන් පෙන්නන්නේ. මේ විකෘති මානසිකත්වය. තවත් ධර්මානුකූලව මේ පිළිබඳ අපි මතක් කළොත් වෙනතුනේ අනිත්‍ය නිච්ඡාන්ති සංඥා විපල්ලාසෝ, චිත්ත විපල්ලාසෝ, දිට්ඨි විපල්ලාසෝ. කියන මේ විපල්ලාසය එතන ප්‍රධාන වචන තුන සංඥාවෙන් හඳුනා ගැනීමේ විපරීත බව. අර වස්තුවක් රූපයක් ගහක් කොළක් නැත්තම් මල් පඳුරක් මලක් දකිනකොට නැත්නම් ස්ත්‍රියක් පුරුෂයෙක් දකිනකොට අපිට ඇතිවෙන හිත තුළ අනිත්‍ය ස්වභාවයන් වෙනස් වෙන ස්වභාවයන් නෙමෙයි හිතට එන්නේ නිත්‍ය භාවයක් නිත්‍ය භාවයක් මේ රූපේ නම් මනයි ප්‍රියවයි මේ ආස්වාදයක් ලබන්න පුළුවන් කියන නිත්‍ය සංකල්පයෙන්ම තමයි රූපය දිහා බලන්නේ ඒක තමයි ඒ විපල්ලාසයක් කියලා කියන්නේ විපරීත බව කියන්නේ. ඒ අනුව තමයි චිත්ත විපල්ලාසයේ සිත් සකස් වෙන්නේ. සිත් සකස් වෙන්නේ විපරීත විදියට. එතකොට දිත්‍ය හැදෙන්නේ දර්ශනය සමග දැක්ක හැකි වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඒ නිසා තමයි අනිත්‍ය නිච්ඡන්ති සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිත්‍ය විපල්ලාස දුක ගැනත් එවන්නේ දුක්ඛේ සුඛාන්ති විපල්ලාසය. සැබවින් නැත්තා වූ යථාර්ථ සත්‍ය දුක්ඛ ස්වභාවය. නමුත් සිතකට එන්නේ සැප හැටියට. ඒක විපල්ලාසයක්, සංඥා විපල්ලාසයක්, චිත්ත විපල්ලාසයක්, දිට්ඨි විපල්ලාසයක්. අනත්තේ අත්ති විපල්ලාසය. ආත්ම කොට ගන්නේ අනාත්මව තමා වශයෙන් පවත්වන්නට බැරි මේ නාම රූප පින්දිය. ඒකත් අර විදිහටම සංඥා, චිත්ත, දිට්ඨි විපල්ලාසය කියලා පෙන්වනවා. දැන් රාතන් වහන්සේගේ සත්‍ය පින්නොසුලි මෙන්න මේ ස්වභාවය අවබෝධ කරගෙන මේ රූපේ නිස්සරණය පිණිස වැඩි යුතුලින් විරාලා විමුච්ඡති නොඇලීමේ හේතුවෙන් මිදෙයි කුමකින්ද රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් ඒ මිදුණා විමුක්තස්මේ විමුක්තමේ ඥානං හොති කියලා පෙන්වන්නේ මිදුණේයයි ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් සහ උතුමාණන් වහන්සේ උතුම් මිදීමේ සුවේ රහත් ඵලය පිදින කර. ඉතින් මේ විදිහේ සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ ධම්මා අනාත්තා කියන මෙන්න මේ ත්‍රිපදය අවබෝධ වෙනකොට අර ත්‍රිලක්ෂණ අවබෝධයෙන් මේ සංසාර දුකින් ඈතර වීමට නුවණක් අපිට හදා ගන්න පුළුවන් කියන දර්ශනයයි ත්‍රිලක්ෂණ දර්ශනයෙන් අපිට පෙන්වවදාරලා තියෙන්නේ. හොඳයි පින්නතුනි මේ පින්නතුන්ගේ මව් දෙමව්පියන් ඥාති මිත්‍රාදී මියගිය පින්නතුන් වෙනුවෙන් මේ පරපණ දරුව බවක් මතක් කරලා තිබුණා. ඒ වගේම පින්වත් මහත්මෙක් දේශනා 10ක් එක දිගට පවත්වන්නට තමගේ මෞතුමිය වෙනුවෙන් අදිස්ථාන කරන තියෙන බවත් අපිට දැනගන්න ලැබුණා. නිසා මේ හැමදෙනා වෙනුවෙන් දෙවියන්ට පින් දීම මේ පින්නතුන් උත්සාහින් කරමු. ආකාසත්තා ච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ලෝක සාසනං চিරං රක්ඛන්තු අම්ම දේශනං চিරං රක්ඛන්තු මම් පරන්ති සරණයි සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව කරැතු දේශකයන්න් වහන්සේ නොච්චියාගම ලිඳවැව සිරිවිමල විසුද්ධාරාමාධිපති කාෂ්ත්‍රපති සද්ධර්ම විශාරද පූජ්‍යපාද ඊලන්තගස්සවේ ශීල විසුද්ධි ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය ධෛර්යය සහ නිරුක් නිරෝගී සුව චිර ජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට සිරුවන් සරණයි. Thank you.